මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිනුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබගෙන මුවන් පැලස මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. චිරාගත ගොවි ගම්මානයක් වූ මුවන් පැලස්සේ ගැමි ජනතාව ගොඩ ගොවිතැන වශයෙන් හේන් ගොවිතැනත් මඩ ගොවිතැන වශයෙන් යලමහ දෙකට කුමුරු ගොවිතැනත් රැකියා වෘත්තිය වශයෙන් දිවිපාත්වා ගැනීම සඳහා කරගෙන ගියෝය. බලාපොරොත්තු අහස් දැස්ස නොලැබුණත් පොළවේ පවතින සීතල තෙතමනය අඩු කාල වී වර්ග PD අස්වනු නෙලා ගැනීමට ප්‍රමාණවත් බව මුවන් පැලස්ස ගැමි ගොවියෝ හොඳින් දනිති. ගොඩ ගොවිතැනේදී මඤ්ඤොක්කා, බතල, කව්පි, හේන්වල වගාවට වැඩි උනන්දුවක් ඇති වූ ආකාරයේද මෙදා ආඛ්‍යානෙන් වින්දනාත්මකව ගෝනට මුසු කෙරේ. ආ ලිංගිරාල මේ බලාපංකෝ අද වලව්වේ වත්තේ වැඩට කොච්චර කුලීකාරයෝ වෙනවද කියලා. හේරතාට බාලප්පුට මල්හාමිට එතනින් ගියාම අරනෝලිස්ට පණිවිඩය දීලා තියෙනවා තවත් එක්කෙනෙක් වැඩට එකන් එන්න කියලා. ආරච්චි මහත්තයෝ එතකොට මේ ඒගොල්ලෝ හතර දෙනයි ඔව්. ඒ අය එක් කරගෙන ඉන්න හතර දිනයි තේරම අට දිනයිනේ. හරියට හරි හරියට හරි. ඔව්. සේරෝම කට්ටිය අට දිනෙක ඉන්න ඕනේ. ඒ අට දිනාටම ඕන කරන උදළු ඔය ගබඩාවේ තියෙනවා. ඒගොල්ලන්ට ඔය උදළු දෙන්න තේරුණාද? ආ හොඳමයි හොඳමයි. ඔය පස බුරුල් කරන්න ඕන කරන ඔය මුල්ලු හතරක් ඇති ඒවත් දෙන්න. හා හා දාලානි මේ මේ එතකොට මලව්වත්තේ මොන කොටහද මේ ඒගොල්ලන්ට වැඩ කරන්නට කීවේ? අර ඉස්සරහා ගේට්ටුවේ ඉඳලා වත්තේ දකුණු පැත්ත ඉස්සෙල්ලා හොඳට සුද්ධ කරවන්න ඕනේ. ඒ සුද්ධ කරපු කොටස සම්පූර්ණයෙන් අර මුල්ලු වලින් පස බුරුල් කරන්න ඕනේ. මොකද බතල අල හැදෙන්න පස හොඳට බුරුලට තියෙන්න ඕනේ. ඔව්. ආන් ආයිබෝන්ට. දැන් නම් අර හේරතා මාමා මල්හාමි මාමා ඒගොල්ලන්ගේ කට්ටියත් එක් කරගෙන ඒ තාම් බලන්න. ආ හැබැයි හරි හරි හරි. මේ ඩිංගිරාල ගිහින් අර ගබඩාවේ තියෙන උදළුයි මේගොල්ලන්ට දෙන්නකො උදළු එහෙම. ඉස්සෙල්ලම හේරතා මල්හාමි ඔය කට්ටිය එක්කරන් ඇවිත් සම්පූර්ණයෙන් වල් කොටලා වත්ත සුද්ධ කරන එකයි මේ අද දවසට ඒ වැඩේ විතරක් කරන්නකෝ ඈ අර අර බණ්ඩිරාල පෙන්නයි වත්ත සුද්ධ කරන කොටස මේ අපේ රාලහාමි අද කී දෙනෙක්ට වැඩට කියලා තියෙනවද අද 8 දෙනෙක් එනවා මැනිකේ හ්ම් ඔව් අට දෙනෙක් ගේට්ටුවෙන් මෙහා පැත්තේ වත්තේ ඉඳලා අර එහා නොපිනන කණුව දිහාවට යනකම් සුද්ධ කරන්න ඕන. මේ අට දෙනා හොඳටම ඇති මුළු වත්තට. ඔව්. මේ මං අර ගල්ලමුණු බඳින තැන්ට ගෙහුම් එඤ්ඤාකෝ. අපේ අද වැඩ ගොඩයි මේ ගොවි සමිතියේ රැස්වීමකුත් තියෙනවා ඒ අවුවසේ මං යනවා එහෙනම් මේ අර වඳ පීදුණු කෙහෙල් පඳුරු සේරෝම ගලවලා දාන්න. තේරුණාද? බණ්ඩිරාල බණ්ඩිරාල අර ආපු කට්ටියටත් අර ගබඩාගෙන් උදළු ටික ගෙනල්ලා දෙන්න. ඔය වැඩකට නැති වල් පඳුරු සේරම ගලවලා දාන්න. තේරුණාද? අකුල් එහෙම සේරම කොටලා දාන්න. වැඩිකුත් ටික කපන ගන්නට හානි හානි ඉතිකත් දෙන්න ආ මෙන් මෙන් ඕම් ගන්නට ඕම් ගන්නට මෙදා පාර වලව්වත් එක කොටහක සම්පූර්ණයෙන්ම කහ බතල වගාවක් දාන්ටෝ මාස හතරෙන් අල වගාව ඊට පස්සේ මුළු මුවන් පැලැස්සේ හැම ගෙවත්තකටම බත්තල දළුරි කිලි බෙදලා දෙනවා. තේරුණාද? වන්දිනාලේ මේ මේ අන්න අර කට්ටියක් වලවට ඇවිත් ඉන්නවා. මම පොඩ්ඩක් ඒ පැත්තට ගෙහුම් එන්නම්. මේගොල්ලන්ට ඕන තරම දේවල් උපකරණ ඔක්කොම ගබඩා ගෙයින් අරන් ගෙනවා. මේ වැඩ කරමල්ලා. වැඩ කරමල්ලා වන්දිනාලේ. ආ මේ යසෝනෙන්ද නෙවෙයි. මොකද මේ උදැහැණැක්කේ? හානේ මැණිකේ මේ ගම් වතුර ආධාර බෙදෙන ආරංචියක් ආවනේ. අපිත් අර දංගහ කුඹුර ගම් වතුරට හොදගෙන ගියානේ මැණිකේ. ගම් වතුර ආධාර බෙදලා දැන් කොච්චර දවසක්ද? දැන් නියං ආධාරත් බෙදන කාලෙනේ නැන්දේ. ඒව දෙන්නෙත් ගොවි සමිතියේ සමාජිකයන්ට විතරයිනේ නැන්දේ. මං ඉතින් ඕවගක් මුකුත් දන්නේ නෑ මැනිකේ. ආධාර බෙදනවයි කිව්වම ඒ ආරංචියට ආවා. අපරාධය ඇවිල්ලා තියෙන්නේ. ඕවට ඉතින් දැනුම් තේරුම් ඇති අයත් එපාය ඕවා හොයලා බලන්න. හ්ම්. අපරාධ මැනිකේ මං ආවේ. කමක් නෑ. එහෙනම් මං යන්නම්. ගිහින් එන්නම්කෝ. මේ පරිස්සමේ යන්න නැන්නේ. මේගොල්ලෝ කොහෙන්ද මේ කඩාපාත්තු? ගෝමරීදුව මේ මොනවද මේ බරටම කදමලු පාර්සල් තෑගි භෝග මේ ගොඩකුත් තරම් කොහෙද මේ? මැනිකෙනෙන්දයි රාලහාමි මාමයි දැහැතැකල යන්න කියලා ආවා. මේ ඒක නෙමෙයි. ඔය ගෙනාපු සේරෝම තෑගි භෝග ඔන්න ඔය මේස උඩින් තියලා මෙහෙන් වාඩි වෙන්නකෝ ගෝමරි දුව දකින්නකොට නම් මට මතක් වෙන්නේ මම මේ දුවගේ මිහිරි හඬින් කියපු කවි සින්දු ටික. කෝ රාල්හන්වා මද ගමනක් ගිහුමක්ද? අද අපේ රාල්හාමි වැඩ ගොඩාක් යොදාගෙන. මේ ගල්ලමුණ බලන්ට ගියා මෙලහකටත් දැන් එනවා ඇති. ආ ඌ නේද නැන්දේ. පහුගිය දවස්වල ගම් වතුරට පහළ බැද්දි ගල් අමුණ සම්පූර්ණයෙන්ම කඩාගෙන ගියානේ. ඔව් දුව. දැන් ඒක හදනවා. මහේ ජන්තුන්නාන්සේ ඇවිල්ලා බලලා කලින්ට වඩා මෙදා පාර හොඳට හදනවා කියලා. ඕම් ඕක තමයි ඔය බලන්ට ගියේ. අපේ රාලා අම්මුණට යට වෙච්ච කුඹුරු අයිති හැම ගොවියන්ටම අඩු නැතුව ගම් වතුර ආධාර ලැබුණා කියලා අපේ අම්මා කියනවා මට ඇහුණා. මම් පැලස් ගොවි සමිතියේ ලියාපදිංචි වෙලා හිටපු හැම ගොවියෙකුගේම ආලාපාලු වෙච්චි ගම් වතුරට යට වෙච්චි කුඹුරු ඉඩම් හැම එකටම රුපියල් 3400 ගානේ පවුම් සිලිම් පෙන්සල් වලින් අත පුරා මෙදා පාර කාසිපනම් බෙදුවා ඒකට නම් කවුරුත් කැමති. මේ කට කතාවක් තියෙනව නැන්දේ. ගම් වතුරට කුඹුරු ඉදන් පාළු නොවිච්ච කට්ටියත් කුඹුරු වැඩ නොකරපු අයත් මේ ගම් වතුර ආධාර අරන් කියලා. ඒව ඉතින් බොරු නෙවෙයිනේ. සොරබොරේ ගිහින් ගොවිතැන් කරපු සමහර මිනිස්සු ගම් වතුර ආධාර සොරබොරනුත් ගත්තා. මුවන් පැලසෙනුත් අරන්. දෙපැත්තකින්ම ආධාර අරන් හොර වැඩත් කරලා අහුවෙලා. දැන් ඕන් ඒව ගැන තියෙන පැමිණිලි මේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් විභාග කරනෝලු. ඕ ඉතින් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් සල්ලි හොරාට ගත්තා වගේ නෙවෙයි. පැමිණිලි විභාග වෙලා හොරකම අහුනොත් දඩ මුදල් අර උන්දලට හිරේ විලංගුවෙත් ලකින්ට වෙයි. දැනටම මේ මුවන් පැලස්සේ අපේ ගොවි සමිතියෙත් එහෙම අය ඉන්නවා. එහෙම කියලා ඒජන්ත උන්නාන්සේටත් පැමිණිලියවල විභාග කරන්න. අපේ රාලහාමිටත් ලියුම් කඩදායි යවි. වම් පැලැස්සට මේවනම් හරිම මදි පුංචික. ආ ඕම් කියනකොටම අපේ රාලහාමිත් එනවා. මේ ඇහුණද? ආ දැකුම්මත් තරම් කාලෙකින් ඕන් කෙනෙක් කැවි මේ බලන්ටකෝ අපේ රාලාමි අඳුරනාද කියලා ඈ කෝ කෝ කවුද කවුද මේ අපේ ගෝමරි දුවනේ ඈ ආහා හොඳයි හොඳයි හොඳයි නැන්දි මෙන්න මේ පාර්සල් ටික මම මෙහෙටයි ගෙනාවේ මම මේ ටික මෙහෙන් තියන්නම් නේද මේ වැදගත් කාරණාවක් කියන්ටත් එක්ක මං ආවේ. අපේ ආරච්චිලා මාමා උදව් කරලා මට ගුරුපත් වීමක් අපේ ගමේ ඉස්කෝලේටම හදලා දුන්නනේ. ඉතින් මේකේ පත්වීම බාර ගන්න තියෙන්නේ ලබන සුමානේ. මේ ලියුම ආපු ගමම්මයි මම මේ ආවේ. අපේ පස්සර මල්ලි ඔෆිසර් තමයි දුවට ගමේ ඉස්කෝලේටම ගුරුපත් වීම හදලා තියෙන්නේ. <laughs> මල්ලි උත්සව කීපයකදීම දුවගේ ඔය මේ කවි ගායන අහලා දස්සකම් දැකලා තියෙනවා. අපි දුව ගැන විස්තර මලයට කියලා තියෙනවා. ඔව්. නැන්දයි මාමයි ඔෆිසර් අයියයි මගේ ජීවිතේ තුරාවට මටත් අපේ ගෙදර හැමෝටම අමතක වෙන්නේ නැහැ. ගොඩක්ම අපේ අම්මන්ටි මට පත්වීම හදාගන්න කීවේ. අපි ඉස්සර ඉගෙනගත්තු වීරගන්තට ප්‍රාථමික විද්‍යාලෙටනේ. ඒත් ඉතින් දැන් ගමේ ඉස්කෝලේටම ගුරුපත් වීම හම්බුණු නිසා හරීම සන්තෝෂෙන් ඉන්නේ. අනේ අපරාධි කියන්න බෑ. අපේ සපුමල් අයියයි, මැනිකේ, එතකොට අපේ රාලහාමි මාමයි මේ පත්වීම හදනකම්ම හරියට මහන්සි ගත්තා. සපුමල් අයියටත් හරි සන්තෝෂයි මගේ පත්වීම ගැන. අපි දෙන්න ළඟදි ගම් වතුරට කැඩිච්ච අර ගල් ලමුණ ගැනත් පත්තරයකට කවි පන්තියක් පළ කළානේ. ආ මේන් මම මේ නැන්දටයි මාමටයි පෙන්නන්ට කියලා ඒ කවි පන්තියේ තියෙන පත්තර පිටුවත් අරගෙන ආවා. මේ බලන්නකෝ නැන්දේ. හරි අපූර්විනේ. මේ බලන්නකෝ අපේ රාලහාමි. මේ පත්තර පිටුවේ ගල් ලමුණට කවි කියලා අපේ ගෝමරී දුව කැඩිච්ච ගල් ලමුණ ගැන හරි හොඳ කවි පන්තියක් කියලා. මේ මේ බලන්නකො මේ පත්තරේ තියෙන්නේ මේ. මේ මේ මම් පැලස කියලා තියෙන පත්තරේ මේ. ආ හැබැයිම නේනම් හැබැයිම නේනම් මේ තියෙන්නේ මේ තියෙන්නේ ම්ම් දැන් එහෙනම් මුවන් පැලස්සේ අයගේ කවි පතරේ වැටෙනවා <laughs> හැබැයි දුවේ ඔයාම තමයි මුවන් පැලැස්සේ කියලා ගමේ නමින්ම කවි පන්තියක් ඉස්සෙල්ලාම පත්තරයක පළ කරපු තැනැත්ති. හරි ආඩම්බරයි අපට. <laughs> අපේ පස්සර මල්ලි ඩැනියෙල් ඔෆිසර් මේක දැක්කොත් මහේජාන්ත වුණාසෙටත් කියලා තෑග්ගකුත් නරන් දෙයි ඔන්න දුවට. පෙරල්හමි දුවම ලියලා තියෙන මේ කවි පන්තිය අපි දැන් කොමරී දුවටම කියලා දුවගේ මිහිරි කටහඬින්ම කියනවා ආසයි නේද අපේ රාලාමේ ඔව් ඔව් ඔව් ඒක හොඳයි කොමරී දුව කවි කියනවා හන්ට ආස නැත්තේ එහෙනම් කියන්න කියන්නකෝ මුළු මුවන් පැලසටම හැඳ කියන්න අනේ නැන්දේ උන්ට ඕක තමයි මට බැරි හරි හරි කොහොම හරි එකක් දෙකක් කියමුකෝ. විල්යායක්ම සරු කොට දියවර මැවුනා අටු කොටු වලට පුරවා අස්වනු වුණා කුසමින් ගත නිවා යල මහා සිසිල වුණා හිමගම් වතුර කැඩුවේ අප ගල් අමුණා අපේ අපච්චිලාගේ සවියයි අමුණ අපේ අපච්චිලාගේ විහිසයි අමුණ අපි අපච්චිලාගේ ශ්‍රමයයි අමුණ කිමගම් වතුර කැඩුවේ අප ගල් අමුණ දහසක් දැත් එක්කල ගල් අමුණ අපේ අස්වනුරන් කරල් සැදුකල් අමුණ අපේ සිඳ පිඳ දමා ලස්සන ගල් අමුණ අපේ සතුරෙක් උනා රටටම ගම් වතුර අපේ හරිම අපූර්වයි හරිම මිහිරිවට දුවල් ගායනා කළා අද ඉතින් දුව ගුරුපත් වීමට යන්න කලින් අපි දෙන්නට තෑගි භෝග ගොඩාක් අරගෙන අපි දෙන්නට වැඳලා කතා කරලා යන්න ආපු ගමනනේ මේ ඔහොම ඉන්න දුවේ පොඩක් ඔහොම ඉන්නකෝ අද මං අපේ ගෝමරී දුවට ගුරුවරියක් හැටියට කනේ පැලඳගෙන යන්න මං ඔය වයසේදී කනේ දාපු මගේ ලස්සන රත්තරන් කරාබු ජෝඩු දෙක. මම දැන් ඒක දුවගේ කනට පලන් දෙනවා. පොඩ්ඩක් කොහොම ඉන්නකෝ? කොහොම මේ පැත්තට හැරෙන්න? ආ <laughs> කොමේ දුවට මණිකේ නැන්දා මණිකෙගෙම රන්තෝඩු දෙකක් දැන් තෑගි දුන්නා. <laughs> දැන් කොමරි දුවගේ කන් දෙක දීලිසෙනවා බබලෙනවා බලන්නකෝ හරිම ලස්සනයි මේ මුවන් පැලස්සේ කිසි කෙනෙක් මේ වගේ ප්‍රසිද්ධ පත්තරයක කවි පන්තියක් පළ කරලා නැහැ හාහාපුරා කියලා මුවන් පැලස්ස නමින් කවි පන්තියක් පළ කිරීමේ දක්ෂකමට කොමරී දුවට අපේ මැණිකෙකින් ලැබුණු තෑග්ග තමයි ඒ කදිමයි කදිමයි <laughs> ආ මෙහි මොනවද මේ එක එක જાති එක එක කැවිලි පාසල් අනේ හැබෑටම මේ බලන්නකො අපේ රාලාම නෑ ඉතින් මුලින්ම ගුරුපත් වීමට යන්න කලින් මාමටයි නැන්දටයි කතා කරලා යන්න හිස් අතින් එන්නත් බෑනේ නැන්දේ. ආ නෑ නෑ නෑ නෑ නිකන් බුලත් අතක් අරන් ඇවිත් අපිට කතා කොලා නම් දුවේ ඒත් හොඳටම ඇතිනේ. මෙතන මේ පැණි කැව් මේ මලන්ටුපෝ අපේ උන් කැවුන් හා අතිරස අග්ගලම් මහා ගොඩක් නොවේ ගෝමරී දුවයි අම්මයි මේ ඔක්කොම කට්ටිය කොච්චර කොච්චර මහන්සි වෙලා තියෙනවද? මගේ පළමු ගුරුපත් වීමට ආරච්චි මාමගෙනුයි මණිකනන්දගෙනුයි ලැබිච්ච ආශිර්වාදේ මට ලොකු ධෛර්යයක්. ආ අරක උදරෙන්නේ. ඔහේ පලයන් සපු මල් පුතා. ආ කට්ටියම පොඩ්ඩක් ඔමින්ට. හ්ම්. ආ ආ ගෝමරි නංගී අලුත් ගුරුතුමිය ආවයි කියලා ආරංචි වුණා. ඒකයි මම මේ දුවගෙන ආවේ. <laughs> සපුමල් අයියත් වෙලාවටම ආවා. කොහොමද අනේ දැනගෙන ආවේ? මේගොල්ල ඇවිත් මේ යන්ට හදනකොටම තමයි සපුමල් පුතා එනවා දැක්කේ. <laughs> ඇත්තටම පුතා හරියටම වෙලාවටම කොහොමද ආවේ? <laughs> මේ දවස්වල මේ තිසරි නංගිගේ කකුලේ අමාරුවක් තියෙනවා. ඉතින් ගලේ දේවාලේ බ්‍රහ්මණ ජෝතිෂ්‍යතුමාට කියලා මේ සාන්ති කර්මයක් කරනවා. ආ හැබැයිද? ඕ මේ ඉතින් කිසරි නංගිගේ තාත්තා අපේ රන්මලී අක්කා කට්ටියම මේ දේවාලේ මේ වෙලාවේ. ඉතින් මටත් හිතුණා මෙහි ඇවිල්ලන්ට කියලා. අනේ මට හරියට දුකයි තිසරි අක්කා ගැන. දුවල පැනලා ওই පොඩි ඉස්කෝලේ වැඩි හරියක්ම වැඩ කළේ තිසරි අක්කනේ. හ්ම්. ළමයිනුත් පුදුමෙට ආදරේ. දැන් ඉතින් ගෝමරි නගාටත් ඉස්කෝලේදී සෑහෙන කොටසක් ඇදගෙන යන්න වෙයි. මේ දවස්වල තිසරි නගා දිගටම නිවාඩුනේ. අනේ අම්මෝ ඒක ඇහෙනකොට නම් මට බයත් හිතෙනවා. <laughs> කොහොම කරන්නද කියලා. මේ හැමෝටම ඔන්න බීම හදලා ශාලාවේ මේස උඩ තියලා තියෙනවා. මේ ගෝමරි දුවලගෙන ආපු අතිරසාග්ගල කැවිලි පිවිලි ඒ ටිකත් ඔක්කොම මේසෙ උඩ. එහෙමද? අප්පා අවුරුද්දක් වගේ මේ ගෝමරී නංගී අම්මයි නැන්දටයි මාමටයි දැකුමක් දෙන්නයි තියෙන්නේ හරි හොඳ වෙලාවක. මොකද නම් මෙයා ඇත්තම කියනවනේ මේ බලන්නකො මේ මේසේ අවුරුද්දක් වගේ. හැබෑව හැබෑව. අන්න වෙදමාමත් එනවා. බැලින්නම් ගෝමරී නංගි හැමෝටම ආරාධනා කරලා වගේ. ඈ ඕ මාත් වෙලාවට මාව එනම් මට ආරංචි වුණා මට ආරංචි වුණා බොහොම විදුව මේ ලබන සතියේ ඉඳලා මුවන් පැලස ගමේ ඉස්කෝලේටපත් වීමක් අරගෙන එනවා කියලා. හ්ම්. බොහොම හොඳයි බොහොම හොඳයි. ඔය ගෝමරී දුවගේ සංග්‍රහය වෙදමාමත් වාඩි වෙලා අති රස අග්ගල හැම රස බැලුවම හොඳ හොඳ හොඳ. පේන විදිහට නම් බොහොම මහන්සි වෙලා කියන පාටට. <laughs> අනේ මට අපේ විදමාමත් හරියට මතකෙට ආවා. ඒත් එක්කම තමයි මේ මේ සපුමල්ලය කිව්වේ අන්න විදමාමත් එනවා කියලා. අනේ මට පුදුම සතුටක් ඇති වුණේ මාමී. එතකොට අද මේ ගම් ප්‍රදානියාගේ වලව්වෙදිම කොමරි දුහගේ ගුරුපත් වීමේ සාදේ පවත්වන්න යෙදිච්ච එක හරුම පුදුම දෙයක්. මේ දුවට ලැබිච්ච අලුත් ගුරුපත් වීම අතිශයින්ම සාර්ථක වෙන බවට හොඳ ලකුණක් තමයි මේක. වෙදමාමේ අද ගෝමරි නංගිට අලුත් ගුරුපත් වීම නිසා මැණිකෙනෙන්දගෙන් රන්තෝරු දෙකක් තෑගි ලැබිලා. මොකද මුවන් පැලස්ස නමින් පත්තරේට කවි පන්තියක් ලියලා පළ කරපු මුල්ම තැනැත්ති ගෝමරී දුවයි. හරියටම හරි. <laughs> ගෝමරී නංගිගෙන් තමයි හාහා පුරා කියලා මුවන් පැලස්සෙන් කවි රචනයක් පත්තරේ පළ වුණේ. ඒක බොහොම ලොකු දසකම. එහෙනම් <laughs> කවි කියන්න විතරක් නෙවෙයි කවි කියන්නත් දස්සයි. ඒක මේ මේ දිස්ත්‍රික්කෙම දන්න දෙයක්ද මට මතකයි අපේ මහේජන්ත උන්නාන්සේ මේ දුවගේ කවි ගායනයක් අහලා ගොමරි දුවට සෑහි දුන්නා මට කවි ලියන්න ඉගෙනුවේ අපේ සපු මල්ලయ్యා එතකොට ලස්සනට චිත්‍ර අඳින්න ඉගෙනුවේ සපු මල්ලయ్యා මට මේ ගුරුපත් වීම ලැබෙන මොහොත දක්වාම සපුමල් අයියා ගොඩාක් උදව් කරා. ඒ හින්දා මං අපේ අම්මා තාත්තට වගේම මේ නැන්ද මාමට වගේම එතකොට විද මාමට මගේ නෑදෑයින්ට වගේම සපුමල් අයියට දෙපා නමස්කාර කරනවා. ಜಾති ಜಾතිත් මගේ සපුමල් අයියා වාසනාවන් කියලා. මේ ගුරුපත් වීම මුවන් පැලැස්ස ගමේ උපන්. අපේ දක්ෂ දුවේකට ලැබිච්ච ගුරුපත් වීම. හරි. ඔව් ඔව් මේ අවස්ථාවේ හෙටින් ආරම්භ කරන මේ ගෝමරි දූගේ පත්වීමේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි හැමෝම එකතු වෙලා දේරුවන් බලෙන් මෙසේ ප්‍රාර්ථනා කරමු. ඔව් ඔව් ඔව් භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සාදු සාදු සාදු අද මුවන් පැලසේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගුඩ මණිකේ ශීලා පරණමානගේ සපුමල් රෝහණ සිරිවර්ධන ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල යසෝ සමන්මලී ජයසිංහ වෙදමාමා උලපනේ ගුණසේකර මුල් පැලස පිටපත රචනා කළේ ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන